තව විසුද්ධි මාර්ග තුනක් තියෙනවා. ඒ තමයි මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය. මේ විසුද්ධි මාර්ග තුනක් කලින් දේශනා කළා. ඒ තුලින් පැහැදිලි කරේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ ඒ උතුම් වූ නිවැරදි මග අනුපිළිවෙලට සීල සමාධි ප්‍රඥා මේ සීලයන් පිළිබඳව මුල්ම දේශනාවල සඳහන් කරලා ඉන්පස්සේ සීලය උපකාර කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් සිතේ තැන්පත් බවක් සිතේ නවිසිරවීමක් විසිර නොවීමක් ආ අරමුණක කාර්මුණක වැඩි වේලාවක් රඳවා තබා ගැනීමේ හැකියාව ඇති කරගන්න ආකාරය සමත භාවනාව හෙවත් සමාධි භාවනා නමින් හඳුන්වන්නේ. ඒ චිත විසුද්ධිය නීවරණ බැහැර කරලා නීවරණයන්ගෙන් තොරව ඒ අරමුණේ සිත පවත්වන ආකාරය චිත විසුද්ධිය තුළින් පැහැදිලි කරලා දිටි විසුද්ධිය තුළින් ඒකගතාවය, ඒ තන්පත් බව තුලින් මේ විශ්වයේ තියෙන සියලු ධර්මතාවයන් අපි බෙදලා දැක්වා සංක්ෂිප්ත කරලා කරුණු 201ක් තුලින් ద్వාර වශයෙන් අරමුණු වශයෙන් විඥාන වශයෙන් ස්පර්ශ වශයෙන් වේදනා වශයෙන් සංඥා වශයෙන් සංචේතනා වශයෙන් තණ්හා වශයෙන් විතර්ක වශයෙන් විචාර වශයෙන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් දෙතිස් කුණප කොට්ටාස වශයෙන් ඒ වගේම ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් 22ක් භව තුනක් භව නවයක් පටිච්චසමුප්පාදයේ අංග 12ක් ආදී 201ක් කරුණු රූප 28ක් ආදී 201ක් කරුණු අපි බෙදලා වෙන් කරලා පෙන්වලා දුන්නා ඒ තුලින් දිට්ඨි විසුද්ධිය ඇති කරගන්න ආකාරය පැහැදිලි කරලා දුන්නා අපි දැන් දේශනා කරගෙන ඉන්නේ කාංකා විතරණ විසුද්ධි. සැකය නැති කරගන්න ඕනේ. ඒ සැකය නැති කරගන්න ආකාරය කාංකා විතරණ විසුද්ධිය තුළ ඇතුළත් වෙනවා ඊටාත්ම පැහැදිලිව පිරිසිදුව. අපි නාම රූප දෙකක හේතු හොයන්නේ. හේතුඵල ධමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිර්වාණ ධර්මය හැර නිවන හැර මේ ලෝකයේ යම් ධර්මතාවයක් මේ විශ්වයේ යම් ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ සියලුම දේවල් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත බවයි. ඒක නිවැරදිව අවබෝධ කරගත්තොත් තේරුම් ගත්තොත් ප්‍රත්‍යක්ෂ කරගත්තොත් අපට කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණ කරගන්න පුළුවන්. පසුගිය දේශනාවල අපි අස කන නාස්‍ය දිව පිළිබඳවත් දේශනා කළා. කය පිළිබඳව දේශනා කරනවාද? කය කිව්වේ ශරීරයට. ශරීරය කිව්වේ රූපයට. අධ්‍යාත්මික රූපය. ତර මේ අධ්‍යාත්මික රූපය කිව්වේ සතර මහා ධාතුන්ට කියන නමක් හැටියට. සුද්දාෂ්ටක කලාපයට කියන නමක් හැටියට කාය කිව්වා. ශරීරය කිව්වා. එමනම් අපි ඒ සම්මුති වචනයෙන් බැහැරව අපි පරමාර්ථ වශයෙන් යනවා මේ නාම රූප දෙකේ හේතු හැන්ට්. මොකද දිට්ටි විසුද්ධියේදී අපි ඊ타ත්ම හොඳින් තේරුම් ගත්තේ නාම රූප දෙකක්මයි තියෙන්නේ කියන කාරණය. කියන්නේ සිතක් හා ඒ සිතත් එක්ක ක්‍රියාත්මක වෙන සිතුවිලි 89ක් සිත් අභිධර්ම ක්‍රමයෙන් ගත්තොත් 126කට ගන්නත් පුළුවන් ධ්‍යාන 40ත් එක්ක ගත්තොත් ලෞකික 81යි ධ්‍යාන 40යි ගත්තොත් 121කට ගන්නත් පුළුවන් 52ක් චෛතසික ක්‍රියාත්මක වෙන ආකාරය ඒවා නාම ධර්ම හැටියට ඒවා නාම ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න සිතාසිතවිලි ඒ වගේම එයින් බැහැරව තියෙන සියලු ධර්මයන් රූප ධර්මයන් හැටියට බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්නා. එනං නාම රූප හට ගන්න හේතු එතකොට කය අයිති වෙන්නේ රූපය. එතකොට රූපය කිව්වේ සතර මහා ධාතු, තද ගතිය, දියර ගතිය, උෂ්ණේ වාතය. ඒ තද ගතිය, දියර ගතිය, උෂ්ණේ වාතය කියන මේ ධර්මතාවයන් නම් කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි එකපාරම. මොකද ඒ ධර්මතා හතර විශ්වේ ක්‍රියාත්මක වෙන්නේ එකට එකතු වෙලා. ඒ ධර්මතා හතර වෙන් කරන්න බෑ. එකින් එකට වෙන් කරන්න බෑ. මේක තද ගතිය, මේක දියර ගතිය, මේක උෂ්ණය, මේක වාතය කියලා වෙන් කරලා පෙන්වන්න බෑ. හැබැයි අපට ඒ කොටස් බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෙතිස් කුණප කොට්ටාස තුලින් නැත්නම් 42ක් කොට්ටාස තුලින් අපට පැහැදිලි කරා එක වෙන් කරගන්න ආකාරය. තමයි මේ ධර්මයේ පිළිබඳව මූලිකවම කරුණු නොදන්න කෙනෙකුට ඒ කරුණු විභාග කරලා පරීක්ෂා කරලා ඒවා වෙන් කරලා බලන්න පුළුවන්කම තියෙනවා. ඒ ධර්මතා හතරමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ අනුව තථාගතයන් වහන්සේ 20ක් තද ගතියට වෙන් කරා. 12ක් දියර ගතියට වෙන් කළා. ඔයත් ඒක හොඳට දන්නවා, අහලා තියෙනවා. දෙතිස් කුණප කොට්ටාස කියලා කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇටලොඳ වකුගඩුවක් මාව පෙනහල්ල යাদি වශයෙන් 20යි. ඒතර ඒක තද ගතියට බුදුරජාණන් වහන්සේ තද ගතිය හැටියට මුලින්ම තේරුම් ගන්න තේරුම් ගන්න කියන කාරණය පැහැදිලි කරා. කෙලසෙම සොටු කඳුළු දහඩිය ලේ සැරව පිත මේද තෙල උරුණු තෙල් සඳ මිදුළු මුත්‍රා කියන මේ 12 දියර ගතිය ඇලෙන ගතිය ආපෝ ගතියට වෙන් කරලා තේරුම් ගන්න කිව්වා. ශරීරයේ උණුසුමක් තියෙනවා ඒක තේජෝ ධාතුවේ හැටියට ගන්න කිව්වා උණුසුම හැටියට. එතකොට තද ගතිය, දියර ගතිය, උෂ්ණය. එතකොට ශරීරය පුරාම හැසිරෙන වායුවක් තියෙනවා. මැද ඉඳන් පහළට බහින වායුවක් තියෙනවා. මැද ඉඳන් ඉහළට එන වායුවක් තියෙනවා. ඒ වගේම ශරීරය පුරා හැසිරෙන වායුවක් තියෙනවා. හුස්ම ගන්න පිට කරන වායුවක් තියෙනවා. මේ ආදි වශයෙන් වායු කොටස් හයක් තේජෝ කොටස් එහෙම නැත්නම් උණුසුමේ කොටස් 4ක් ආපෝ කොටස් 12ක් හා තද ගතිය එහෙම නැත්නම් පටවි කොටස් 20ක් හැටියට යමෙකුට මේකවත් තේරෙන්නේ නැත්නම් මේ සතර මහා ධාතුන්ගෙන්මයි මේ විශ්වය ක්‍රියාත්මක වෙන්නේ කියන එක තේරුම් ගන්න අපහසු නම් පළමුවෙන් මේ හතරට වෙන් කරගන්න අධ්‍යාත්මික ශරීරය කායේ කායානුපස්සී විහෙරති එතකොට එහෙම යම්කිසි කෙනෙකුට වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා මුල් අවස්ථාවේ. එහෙම වෙන් කරගත්තාම අපට පුළුවන් තේරුම් ගන්න, අවබෝධ කරගන්න, වටහා ගන්න ඔව් මේ ශක්තියින් හතරක් තමයි මේකේ ක්‍රියාත්මක වෙන්නේ. අධ්‍යාත්මයේත් එහෙමනම් බාහිර කෙනෙක් අපි අරමුණු කරලා බැලුවත් ඒ ටිකම තමයි ක්‍රියාත්මක වෙන්නේ. තද ගතිය, දියර ගතිය, උෂ්ණය, වාතය. ඒතර ඒකේ තවත් හතරක් තියෙනවා වර්ණය, පාට, ගන්ධය. ඒ ගන්ධයක් තියෙනවා නාසයට තියලා බැලුවොත්. රස දිවට තියලා බැලුවොත් රසයක් තියෙනවා. ඕචාව කියන්නේ පැතිරීමක් තියෙනවා. ඒතර අටක් තියෙනවා මේ සතර මහා ධාතුන්ගේ හතරක්. ඒතර සතර මහා ධාතු හතරයි. ඒ වර්ණ ගන්ධ රසෝජා කියන හතරයි ඔකට කියන්නේ සුද්දාස්තික කලාපය. එතකොට සිත හා සිතුවිලි නාම ධර්ම හැටියටත් මේ සුද්දාෂ්ටක කලාපේ රූප ධර්ම හැටියටත් අවබෝධ කරගන්න කියන කාරණයයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. මොකද මේ විශ්වයේ තියෙන සියල්ලම නාම රූප දෙක තුල ඇතුළත් කරන්න පුළුවන් නිසා. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආර්ය න්‍යාය හේතුඵල ධර්මතාවය අපි මේ ධර්මතා දෙක තුලින් ඕනේ හොයාගන්න. මොන ධර්මතා දෙකද? නාමංච රූපංච. ඒ නාමය හා රූපය තුල ඕනේ අපි හොයාගන්න. එහෙනම් නාමය හා රූපය තුල. ඒ නාමය හා රූපය කොහොමද හේතුන්ගෙන් හටගන්නේ මේ ශරීරේ? අපි කලින් ඒ කරුණු පැහැදිලි කරා පසුගිය දේශනාවල. ඒ අද අපි විග්‍රහ කරලා බලනවා මේ ශරීරයත් එහෙමමද කියලා. මොකද අපි එකක් එක කාරණයක්, කාරුණු දෙකක්, තුනක් කරුණු කීපයක් විභාග කරලා පරීක්ෂා කරලා බලලා අපි ස්ථීර නිගමනයකට එන්නේ නැහැ. අපි තව තවත් විභාග කරනවා. තව තවත් පරීක්ෂා කරනවා. තව තවත් බෙදලා වෙන් කරලා බලනවා. අනේ එතකොට පුළුවන්කම තියෙන අපිට ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කරගන්න. තාම පැහැදිලි ඥානයක්. නිවැරදි අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අද දවසේ මේ ධර්ම දේශනාව තුළින් අපි පෙන්වන්නේ මේ ශරීරයත් ඒ ධර්මතාවයන්ගෙන් යුක්ත බව. එතකොට අපි දන්නවා කය කිව්වේ ශරීරයට, සිත කිව්වේ නාමයට. එතකොට කය කිව්වේ සතර මහා ධාතුන්ට, ශරීරයට, සතර මහා ධාතු, සුද්දාස්ඨක කලාපයට, සිත කිව්වේ නාමයට. ඒක අපිට පැහැදිලි වෙනවා. අපි මේ ශරීරය පිළිබඳව යම් දෙයක් විමසලා බලනකොට ඒ බලන්න ඕනේ සිතෙන්. ඒතර සිත කියන්නේ නාම ධර්මයක්. කය කියන්නේ රූප ධර්මයක්. එහෙනම් නාම රූප දෙකක් තමයි තියෙන්නේ. සිතින් මේ ශරීරයේ යම් කොටසක් අපි විභාග කරනවද පරීක්ෂා කරනවද? ඒ නාම ධර්මයන් විසින් රූප ධර්මයන් මෙනෙහි කරනවා සිහි කරනවා. ඒ ඇරෙන්න කල්පනා කරන විතර්ක කරන විචාර කරන සොයා බලන කෙනෙක් නැහැ. ඒ සිතුවිලි හෙවත් ඒ නාම ධර්මයන් තුලින් අර රූප හෙවත් සතර මහා ධාතුන් විභාග කරලා බලනවා. මෙන්න මේ ස්වභාවයට අපේ මනස ගන්න ඕනේ. ඒතර අපි පුච්චලයක් ගැන නෙමෙයි හොයන්නේ, කෙනෙක් ගැන නෙමෙයි හොයන්නේ. අපි හොයන්නේ මේ නාම රූප දෙක ක්‍රියාත්මක වෙන ආකාරය. එහෙනම් අපි ගත්තොත් ශරීරයටයි tie කොටස් වලින් තමයි අපි කලින් ගත්තේ ඇස කන නාසය දිව ආදී වශයෙන්. එහෙනම් ශරීරයත් අයිති සතර මහා ධාතේව සුද්දාෂ්ටක කලාපයට. ඒකට රූප කිව්වා. එතන මේ සතර මහා ධාතේව සුද්දාෂ්ටක කලාපය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මීට කලිනුත් සඳහන් කරලා තියෙනවා නැවත නැවත කියන්නේ මොකද නැවත නැවත විමසන්න ඕනේ නැවත නැවත පරීක්ෂා කරන්න ඕනේ නැවත නැවත හොයන්න ඕනේ එතකොට තමයි මේ ධර්මතාවයන් හොඳට සිතට අනුගත වෙන්නේ, සිතේ ස්ථාවර වෙන්නේ, සිතේ බලවත්ව පිහිටන්නේ. එහෙම නැති තාක්කල් මේ හොඳට අරමුණු කරන්නේ නැත්නම්, හොඳට විභාග කරන්නේ නැත්නම්, හොඳට පරීක්ෂා කරන්නේ නැත්නම්, හොඳට බෙදලා බෙදලා වෙන් කර කර බලන්නේ නැත්නම් අපි නැවත නැවත දික්තියට වැටෙනවා. ඒ තමයි සක්කාය දික්තිය. ආත්ම දික්තිය. නාස්තික දික්තිය. අහේතුක දිට්ඨිය, සාස්වත දිට්ඨිය, උච්ඡේද දිට්ඨි. මෙන්න මේ නැවත නැවත මේ දිට්ඨි වලට වැටෙනවා අපි. ඒ බෙදලා වෙන් කළා නොබලන තාක්කල්. එහෙනම් ශරීරය පැහැදිලි අපට සුද්දාෂ්ටක කලාපය කියන්නේ. එතකොට ඒකට කියන්නේ රූප. එතන මේ ශරීරය වෙන් කළා බැලුව සිත නාම ධර්මයන්. එතන නාම ධර්මයන් කියන්නේ සිත හා සිතුවිලි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූප ධර්මයක හේවත් ඔය සුද්දාෂ්ටක කලාපයක සතර මහා ධාතුන්ගේ ආයුෂ චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳින බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඊට වඩා ආයු කාලයක් පවතින ලෝකෙ කිසිම රූප ධර්මතාවයක් සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපයක් නැහැ. චිතක්ෂණ 17කට වැඩියෙන් පවතිනවා. එහෙනම් චිතක්ෂණ 17ක් කියන එක අපි මීට කලින් දේශනාවල අනන්ත අප්‍රමාණ පෙන්නලා දීලා තියෙනවා දේශනා කළා තියෙනවා ඒ චිතක්ෂණ 17ක් කියන්නේ තප්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් කියන එක. එහෙනම් මේ කෙටි කාලය තුළ ඇතිව නැති වෙනවා මේ ශාරීරියේ සියලුම කොටස් කෙස් ගත්තත්, ලොම් ගත්තත්, නිය ගත්තත්, දත් ගත්තත්, සම් මස් නහර ඇට ඇටලොඳ වකුගඩු අක්මාව මේ මොන ධර්මයක් ගත්තා. කෙලසෙම සොටු කඳුළු දහඩිය ලේසරව මේ සෑම ධර්මයක්ම චිතක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙනවා. හැබැයි නැති වෙනව වෙනුවට නාම ධර්ම දෙකක් ප්‍රත්‍ය වීමෙන් හා රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වීමෙන් නැවත නැවත නැවත නැවත පිළියෙල වෙනවා. ඒ නැවත නැවත පිළියෙල කරලා දෙන ස්වභාවය අපට අවබෝධ වෙන්නේ නැති නිසා, තේරෙන්නේ නැති නිසා, වැටහෙන්නේ නැති නිසා අපට පේන පුච්චලයක් ඉන්නවා වගේ. කෙනෙක් ඉන්නවා වගේ. මේකට මේ ධර්මතාවය තේරුම් ගන්න හොඳ උදාහරණයක් තියෙනවා. උදාහරණ කීපයක් තියෙනවා. ගිනි බෝලයක් අරගෙන වේගයෙන් කැරකුවොත් පේන්නේ ගිනි වලල්ලක් හැටියට. බෝලයක් හැටියට දැర్శණය වෙන්නේ. ඒ වේගයෙන් කැරකෙන එක නැවැත්තුවොත් අපට පේන්නේ ගිනි බෝලයක් හැටියට. හැබැයි එතන තියෙන ගිනි බෝලයක් තමයි. හැබැයි අපිට ඒක වේගයෙන් කැරකුවොත් පේන්නේ ගිනි වලල්ලක් හැටියට. ඒතර දර්ශනයේ වැරද්දක් තියෙනවා. දැකීමේ වැරද්දක්. විදුලි පංකාවක පෙති තුනක් තියෙනවා. වේගයෙන් කැරකෙනකොට අපිට පේන්නේ නැහැ පෙති තුනක් තියෙනවා බා. පෙති රාශියක් ක්‍රියාත්මක වෙන බව තමයි අපට පේන්නේ. නමුත් ඒක වැරදියි. ඒ විදුලි පංකාවේ ක්‍රියාව නවත්තපුවාම අපට පේනවා පෙති තුනක් තියෙන්නේ කියලා. කැලි තුනක් තියෙන්නේ කියලා. අන්න සත්‍ය. එහෙනම් සත්‍ය අසත්‍ය හැටියට අපට පෙන්නනවා. කොහොමද? මේ නාම ධර්ම දෙකක් උපකාර කරලා රූප ධර්ම දෙකකුත් උපකාර කරගෙන මේ කය නැමැති මේ ශරීරයෙන් නැමැති සුද්ධාෂ්ටක කලාපේ තියෙන බවක් පෙන්වනවා අපිට. කයක් තියෙනවා, ශරීරයක් තියෙනවා, පුච්චලයක් ඉන්නවා, කෙනෙක් ඉන්නවා. නමුත් එහෙම එකක් නැහැ. එහෙනම් මොකද්ද තියෙන්නේ? නාමය ඒ කියන්නේ කර්මය නාමයයි. වර්තමානයේ කර්මයේ ප්‍රතිඵල හැටියට මේ ශරීරය ක්‍රියාත්මක වෙනවා. කර්මයේ ප්‍රතිඵලයක් හැටියට. ඒක තථාගතයන් වහන්සේ දේශනා කරන වර්තමානයේ පෙර භවයේ කරගත්ත කර්ම වල උපස්තම්භක කර්මය ජනක කර්මයෙන් ප්‍රතිසන්දිය ආරං දුන්නා ඒ ප්‍රතිසන්දිය ආරං දුන්නු මේ සුද්දාස්තක කලාපය සතර මා ධාතුන් ඇදගෙන යන්නේ උපස්තම්භක කරන්නේ එක නාම ධර්මයක් කර්මයයි අනිත් එක සිතයි තර නාම ධර්ම දෙකක් මේ ඉදිරියේ අර ක්‍රියාත්මක වෙන රූප ධර්මයන්ට ප්‍රත්‍ය වෙනා මොකද චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳිනවා. හැබැයි නැවත නැවත අර නාම ධර්ම දෙකකින් ප්‍රත්‍ය වෙන උදව් කරන උපකාර කරනවා අර සුද්දාශ්‍රය කලාපය ඇදගෙන යන රූප ධර්ම දෙකක් සීත උෂ්ණ. සීත උෂ්ණ දෙකෙන් උපකාර කරනවා අනිත් එක ආහාරයෙන්. සීත උෂ්ණ ආහාරය ඒ කරුණ අයිති සතර මහා ධාතුන්ට. ඒතර සතර මහා ධාතු මේ ශරීරයේ සතර මහා ධාතුන්ට ප්‍රත්‍ය වෙනවා. කර්මය නැමැති ඒ ස්වභාවය ඒ නාම ධර්මයක් ඒ වගේම සිතේ ප්‍රවෘත්තිය සිත නාම ධර්මයක් නාම ධර්ම දෙකක් රූප ධර්ම දෙකක් කම්මචිත්ත කියන ධර්මතා දෙක නාම ධර්ම ඍතු ආහාර කියන ධර්මතා දෙක රූප ධර්ම හේවත් සතර මහා ධාතු හේවත් සුද්දාෂ්ටක කලාප කර්ම කියන්නේ සිතුවිලි පවතින්නේ සිතේ. එතකොට සිතේ ප්‍රවෘත්ති අනුව මේ ශරීරයේ පැවැත්මක් ගෙනිනවා. චිතක්ෂණ 17ක් එහෙම නැත්නම් කුඩා චිතක්ෂණ 51ක් තුල ඉපද බිඳෙන මේ සුද්දාෂ්ටක කලාපේ පැවැත්ම ඇදගෙන යනවා නාම ධර්ම දෙකකින් හා රූප ධර්ම දෙකකින්. ඇසේ පැවැත්මත් ඒ වගේ ඒක පෙන්වෝ අපි පසුගිය දේශනාවල කනේ හෙවත් ඒ සුද්දාෂ්ටක කලාපේ පැවැත්මත් එහෙමයි. ගාන ප්‍රසාද රූපය ඒ පැවැත්මත් ඒ ආකාරයමයි නාම රූපවල පැවැත්මක්. දිවේ පැවැත්මත් ඒ ආකාරයමයි නාම රූප දෙකේ පැවැත්මක්. එහෙනම් ශරීරයේ තියෙන්නේ ඒ නාම රූප දෙකේ පැවැත්මක්. ඒක තවත් පැහැදිලි කරනවා නම් අපි දන්නවා අපට සිත නැතුව සිත නැමැති නාම ධර්මය නැතුව මේ ශරීරය නැමැති මේ රූප ධර්මයේ හැවත් මේ සතර මහා ධාතුන් ක්‍රියාත්මක කරන්න බෑ. මේ ලෝකෙ කිසි කෙනෙකුට මේ සිත නැමැති නාම ධර්මය නැතුව මේ ශරීරය නැමැති මේ සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාප ක්‍රියාත්මක කරන්න බෑ. මේ කයෙන් මේ සිත නැමැති නාම ධර්මය බැහැර වුණාම මේ කයෙන් කිසි වැඩක් නැහැ. කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒක නිරන්තරව කලින් කරා. කිසිම වැඩකට නැති ප්‍රයෝජනයක් ගන්න බැරි දෙයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එහෙනම් මේ නාම ධර්මය, සිත නැමැති නාම ධර්මය නිරන්තරයෙන්ම අවශ්‍ය වෙනවා මේ කය නැමැති රූප ධර්මය හා හෙවත් මේ සුද්දාෂ්ටක කලාපයේ ප්‍රවෘත්තියට. එහෙමනම් අර උපස්තම්භක කර්මයෙන් කම්මචිත්ත උපස්තම්භක කර්මය කියන්නේ අර පෙර කරගත්ත කර්ම ශක්තියේ ප්‍රතිසන්දියක් අරන් දුන්න ජනක කර්මයක් වශයෙන් උපස්තම්භක කර්මයෙන් නැවත ඒ කර්මයේ ශක්තියෙන් උපස්තම්භක වශයෙන් සහයෝගයක් දෙන උපස්තම්භක කර්මයක් කියන්නේ නාම ධර්මයක්. ඒතර කර්ම සිතේ ප්‍රවෘත්තිය ශරීරයේ පැවැත්මට උපකාර වෙනවා. ඒ වගේම සීත උෂ්ණ දෙක හා ආහාරය උපකාර වෙනවා. රූප ධර්ම දෙකක් හා නාම ධර්ම දෙකක් පැවැත්ම නිසා අපට පේනවා මේ කෙනෙක් පුජ්‍යලයක් සත්‍යයක් ඉන්නවා කියන කාරණය. නමුත් අපි ගැඹුරින් විග්‍රහ කරලා බලුවොත් පරමාර්ථ ධර්ම වශයෙන් බෙදලා බැලුවොත් අපට පැහැදිලිවම පේනවා හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නාම රූප දෙකක්මයි තියෙන්නේ කියන කාරණේ. අන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අපි ඒ ඒ ආකාරයෙන් අපට ප්‍රත්‍යක්ෂ නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ සිතට අපි අනුගත කරගෙන තියෙනවා. එහෙමනම් හැබැයි ශරීරය මේ ධර්මතා හතරෙන් වර්තමානයේ පැවැත්වුවට අතීතෙත් ওই විදිහටම තමයි පැවතුනේ. අතීතයේ කොහොමද ওই විදිහටම පැවැත්ුනේ? අතීතෙත් අපි කර්ම කළා. කර්ම කියන්නේ නාම ධර්ම. සිතේ හටගන්න ස්වභාවය. ඒ කර්ම වලට තවත් නාම ධර්ම තුනක් උපකාර වුණා. ඒ තමයි අවිද්‍යාව, තණ්හාව, හා උපාදාය. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. සිත තුළ ගොඩ නැගෙන ස්වභාවයක්. තණ්හාව කියන්නේ නාම ධර්මයක්. සිත තුළ ගොඩ නැගෙන්නේ සිතේ ඇතිවන ස්වභාවයක්. උපාදානය කියන්නේ නාම ධර්මයක්. ඒක ගොඩ නැගෙන්නේ සිත තුළ නාම ධර්මයක්. ඒතර කර්ම නැමැති නාම ධර්මයට අවිද්‍යා නැමැති නාම ධර්මයක්, තණ්හාව නැමැති නාම ධර්මයක්, උපාදානය නැමැති නාම ධර්මයක්. කියන මේ ධර්මතා ප්‍රත්‍යයයි උපකාරයි. ඒතර නාමය නාමයට ප්‍රත්‍යයයි. ඒතර මේ නාමය කර්මය. ඒතර කර්මය කියන අපි සංස්කාර කියලාත් කියනවා. චේතනා කියලා කියනවා. කුසල සංස්කාර කියනවා. කුසල කර්ම කියනවා. අකුසල කර්ම කියනවා. අකුසල චේතනා කියනවා. අකුසල සිතුවිලි කියනවා. මේ සංස්කාර. ඒතර සංස්කාර කියන්නේ කර්ම. කර්ම ගොඩ නැගෙන්නේ සිත තුළ. ඒතර ඒ කර්ම වලට කියන්නේ නාම ධර්ම. අන නාම ධර්ම ତොර අතීතේ නාම ධර්මම තමයි මේ කය නැමැති මේ සතර මහා ධාතුන්ට හා මේ හෙවත් මේ සුද්දාෂ්ටක කලාපයට නිරන්තරයෙන් උපකාර වුණේ උදව් වුණේ පිහිට වුණේ වර්තමානයේ නාම ධර්ම දෙකක් කර්ම හා සිතුවිලි රූප ධර්ම දෙකක් සීත උෂ්ණ හා ආහාර මේක නිවැරදිව දැනගන්න. මේක නිවැරදිව දැකගන්න. නිවැරදිව දැන ගැනීම හා දැක ගැනීමයි අපට අවශ්‍ය වෙන්නේ. ඒ නිවැරදිව දැන ගැනීමට කියනවා සම් නිවැරදිව දැන ගැනීමට හා නිවැරදිව දැක ගැනීමට කියන්නේ සම්මා දිට්ඨි. නිවැරදිව දැක්කා සම්මා දිට්ඨි. නිවැරදිව කල්පනා කරනවා නම් සම්මා සංකප්ප. ඒතර අපි නිවැරදිව කල්පනා කරන්න ඕනේ නිවැරදිව දැක ගන්න ඕනේ. නිවැරදිව කල්පනා කරනවා නම් සම්මා සංකප්ප නිවැරදිව දැක ගන්නවා නම් සම්මාදිටි. මෙන්න අපි ප්‍රඥාව වැඩෙන තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සම්මා සංකප්පා සම්මාදිට්ඨි කියන ධර්මතා දෙක ඒ කියන්නේ ප්‍රඥාවයි යථාභූත ඥාන දර්ශනයයි ඇත්ත ඇති සැටියෙන් දැකීමයි එහෙනම් කයට අපිට කිසි ගැටලුවක් නැහැ කය හෙවත් මේ ශරීරය හෙවත් තේ සතර මහා ධාතු ඒවා සුද්දාෂ්ටක කලාපයේ වර්තමානයේ පැවැත්මට හේතු හතරයි ඒ තමයි නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් කර්ම නැමැති නාම ධර්මයක් සිතුවිලි නැමැති නාම ධර්මයක් සීත උෂ්ණ නැමැති රූප ධර්මයක් ආහාර නැමැති රූප ධර්මයක් ප්‍රත්‍යයයි ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ වර්තමානයේ ඔය කය නැමැති සුද්දාෂ්ටක කලාපය ඇදගෙන යන්නේ ඔන්න ඔය ධර්මතා හතරේ අර චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳෙනව වෙනුවට ඒක අපට පේන්නේ නැහැ අපට දැනගන්න බෑ දැක ගන්න බෑ කතිශේෂියුම් කරුණක් ඒ නිසා ඒ විනාශ වෙන ස්වභාවයට මෙහෙන් නැවත නැවත ප්‍රත්‍ය වෙන නිසා අපට මේ දර්ශනය දකින්න බෑ අපිට පේන්නේ පුච්චලේ කෙනෙක් සත්‍යයක් ඉන්න බව එහෙමනම් අපිට මේ භවයේ මේ කය පිළිබඳව එහෙම නැත්නම් රූප පිළිබඳව කය හේවත් රූප හේවත් සතර මහා ධාතුව සුද්දාෂ්ටක කලාපය අපි නැවත ප්‍රාර්ථනා කරනවා නම් ඊගාව භවයටත් අපි ප්‍රාර්ථනා කරනවා නම් බලාපොරොත්තු වෙනවා නම් අපි දුක බලාපොරොත්තු වෙ යුතුයි. ඇයි දුක බලාපොරොත්තු වෙ යුතුයි කියන්නේ? කයේ තියෙන්නේ ಜಾති ස්වභාවයක්. කය හැවත් ශරීරය හැවත් මේ සුද්දාෂ්ටක කලාපයේ තියෙන ചാති ස්වභාවයක් නැවත නැවත නැවත නැවත හට ගන්න ස්වභාවයක්. ජරා ස්වභාවයක් තියෙනවා. ඒක හොඳට තේරෙනවා, පේනවා, දිරනවා, කැඩෙනවා, paludu වෙනවා, තුවාල වෙනවා, කුණු වෙනවා මේ ශරීරය. ඒවත් ඒ සුද්දාෂ්ටක කලාපය. ව්‍යාධි මේ සුද්දාෂ්ටක කලාපයේ නිරන්තරයෙන් විවිධ ආකාරයේ රෝගාබාධ හට ගන්නවා. එතකොට චිතක්ෂණ 17ක් වල විපද බිඳිනවා ශනික මරණෙකුත් තියෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ. මේ කය නිසා මේ ශරීරය හෙවත් මේ සුද්දාෂ්ටක කලාපේ නිසා අපි අනන්ත අප්‍රමාණ ශෝක වෙනවා. අපි අනන්ත අප්‍රමාණ කනගාටු වෙනවා. අනන්ත අප්‍රමාණ හඬනවා, වැළපෙනවා. දුක්ඛ දෝමනස්යන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන නැවත මේ කය නැමැති සුද්දාෂ්ටක කලාපය යම් අඥාන පුච්චලෙක් පෘ탁ඥ පුච්චලෙක් ආර්ය ධර්මය දන්නේ නැහැ ආර්ය ධර්මය අදක්ෂයි ආර්ය ධර්මයේ හැසිරෙන්නෙත් නැහැ ඒ අය නැවත කය බලාපොරොත්තු වෙනවා ආර්ය ධර්මයේ කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු දහම් ආර්ය ධර්ම ඒ දහමේ දක්ෂ නැහැ. අදක්ෂයි. ආර්ය ධර්මය අදක්ෂ ආර්ය ධර්මයේ බැසගෙන නැති යමෙක් නැත්තම් එයා නැවත මේ කය නැමැති මේ සුද්දාෂ්ටක කලාපය නැවත බලාපොරොත්තු වෙනවා මහණෙනි ඔහු දුක බලාපොරොත්තු යුතුයි එහෙනම් අයවත බලාපොරොත්තු වෙනා නම් ඔහු දුක බලාපොරොත්තු යුතුයි ඇයි අර ඡාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන ඔය සියල්ල. ତර කයයි සිතයි එහෙම නැත්නම් සුද්දාශ්‍රක කලාපයයි නාම ධර්මය තුලක් තියෙනවා. ඔය ඡාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන ඒවා. ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සිත තුල හටගන්නේ නාම ධර්මයන්. එහෙනම් දුක බලාපොරොත්තු වෙ යුතුයි. එහෙනම් මේ කය හෙවත් ඒ ශරීරය හෙවත් මේ සුද්දාෂ්ටක කලාපය අපි නැවත හට නොගන්න තැනටපත් කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ? දැන් මේක හේතුඵල ධර්මතාවයක් හැටියට දැන් පැහැදිලි කරා කම්මචිත්ත කියන නාම ධර්ම දෙක හා සීත උෂ්ණ හා ආහාර කියන රූප ධර්ම දෙකෙන් මේ ප්‍රවෘත්ති වර්තමානයේ ඇදගෙන යනවා ඇදගෙන ගියහිල්ලා ඊගා භවයට දානවා මෙන්න මේ හේතු ටික නිසා ඒ හේතු නාම ධර්ම ඒ තමයි වර්තමාන භවයේ අපට අවිද්‍යාව තියෙනවා. පෙර භවෙත් අවිද්‍යාව තිබ්බා. ඒ අනුව මේ භවයට ආවා. එන වර්තමානයේත් අවිද්‍යාව තියෙනවා. තණ්හාවක් තියෙනවා. තණ්හාව තියෙනවා නම් උපාදානයක් තියෙනවා. එතකොට වර්තමානයේත් අවිද්‍යාව නැමැති නාම ධර්මයක් සිත තුළ හට ගන්නවා. තණ්හාව නැමැති නාම ධර්මයක් සිත තුළ හට ගන්නවා. උපාදානය නැමැති නාම ධර්මයක් සිත තුළ හට ගන්නවා. ඒ අනුව කර්ම නැමැති නාම ධර්මයක් හට ගන්නවා. ඒ තුන ප්‍රත්‍ය වීමෙන් ඒ කරුණු තුන, ඒ ධර්මතා තුන, අවිද්‍යාව නැමැති ධර්මතාවය, තෘෂ්ණාව නැමැති ධර්මතාවය හා උපාදානය නැමැති ධර්මතාවය. මේ ධර්මතා තුනම නාම ධර්ම. ඒ ධර්මතා තුන නිසා ඒ ධර්මතා තුන ප්‍රත්‍ය වෙනවා. ඉදිරි නාම ධර්මයක් උපදවන්න ඒ තමයි කර්ම නැමැති සිතුවිලි චේතනා. එවත් කර්ම නැමැති සිතුවිලි උපදවන්න ඒ අවිද්‍යා තණ්හා උපාදාන නැමැති නාම ධර්මයන් ප්‍රත්‍ය වෙනවා. උදව් වෙනවා, උපකාර වෙනවා. ඒතර නාමයට නාමයට ප්‍රත්‍ය වෙනවා. එහෙනම් වර්තමානයේ අපි කර්ම රැස් කළොත් මේ අවිද්‍යා තණ්හා උපාදාන කියන නාම ධර්මයන් කර්ම නැමැති නාම ධර්මයන්ට ප්‍රත්‍ය කරගෙන උපකාර කරගෙන අපි මේ භවයේ සිතුවිලි ඇති කරගත්තොත් කර්මත් එක්ක පැටලිච්ච සිත අපි පෝෂණය කළොත් අපි වැඩි දියුණු කළොත් අපි ඒ සිතම තදින් ගත්තොත් ඊගාව භවයටත් අපිට උරුම වෙනවා මේ ශරීරයක්. ඒතර ශරීරයක් නෙමෙයි උරුම වෙන්නේ ශරීරයක් කියලා කතා කරන්නේ සම්මුතියෙන් ශරීරයක් නෙමෙයි උරුම වෙන්නේ උරුම වෙන්නේ ශරීරය එවත් රූපය එවත් සුද්දාෂ්ටක කලාපයයි. අන නැවත සුද්දාෂ්ටක කලාපයක් හදනවා. ඒ හදන සුද්දාෂ්ටක කලාපයෙන් කෙස් ටිකක් හදයි, ලොම් ටිකක් හදයි, නිය ටිකක් හදයි, දත් ටිකක් හදයි, සම්මස් නහර ඇට ඇට ලොඳ හදයි, වකුගඩුවක් මාවක් හදයි. ඒ කොටස් රාශියක් හදයි. ඒ කොටස් එකක්වත් සත්‍යයකට අයිති කොටස් නෙමෙයි. සුද්දාෂ්ටක කලාපයෙන් නිර්මාණය වෙන කොටස් ටිකක් තව ටිකක් හදනවා. කෙල කියන කොටස් ටිකක් හදනවා සෙම සොටු කඳුළු දහඩිය ලේ සරව කියන ඒවත් හදනවා පිත මේද තෙල උරුණු තෙල් සඳ මිදුළු මුත්‍රා කියන ඒවත් හදනවා. අන හදනවාද සුද්දාෂ්ටක කලාපයෙන් එහෙනම් ඒ සුද්දාෂ්ටක කලාපයෙන් හදන ওই කොටස් මේ පෘථග්ජන පුච්චලයා අර ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහැසිරෙන ආර්ය ධර්මයෙන් පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති අය කොටස් ටික එකතු කරලා මම කියලා හදාගන්නවා. ඔක මගේ කියලා හදාගන්නවා. නැහැ. එහෙනම් අපි මේ භවයේ ඔය සුද්දාස්ත්‍රක කලාපය මොකද ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසානං උපදවන්නේ මේ කොටස් ටික ඇතිවීමේ නීගාව භවයටත් අපි බලාපොරොත්තු වෙනා නම් අපි දුකනේ ප්‍රාර්ථනා කරන්නේ අපි දුක්ඛනේ අපේක්ෂා කරන්නේ දුකනේ බලාපොරොත්තු වෙන්නේ නෑ එපා මට දුකෙන් නිදහසක් ඕනේ මට දුක් වලින් මිදෙන්න ඕනේ මට මේ දුක් වලින් ගැලවෙන්න ඕනේ. මට ශෝකය එපා. ඒක නාම ධර්මයක් විතරයි. සිත තුළ ගොඩනැගෙන ස්වභාවයක් විතරයි. මට කනගාටුවක් නැවත එපා. ඒක සිත තුළ ගොඩනැගෙන නාම ධර්මයක් විතරයි. හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්යන් නාම ධර්මයන් නෑ මට නැවත එපා මට જાතියත් එපා නැවත ඇයි જાතිය එපා කිව්වේ පුච්චලයක් නෙමෙයි පහල කරන්නේ පහල කරන්නේ නාම රූප දෙකක් එහෙනම් මට જાතියත් එපා ඒ පහල කරන නාම රූප දෙකේ නිරන්තරයෙන් තියෙන්නේ ජරා මරණයක් නම් ඒකත් මට එපා. අන දැකලා දැනගෙන නිවැරදිව දැකගෙන අවබෝධ කරලා ඒ පිළිබඳව ඡන්දය නැත්නම් ඡන්ද රාගය අපි සිතින් අයින් කරගන්න. මේ ඡන්ද රාගය හේවත් තෘෂ්ණාව තමයි මේ සියල්ල නිර්මාණය කරන්නේ. සතර මහා ධාතුන්ගේ ඒ ස්වභාවයෙන් නිර්මාණය කරන්නේ චන්ද්‍රාගයවත් තෘෂ්ණාවයි. යම් තැනක පටන් ගන්නවා නම් නැවත ඒකට ප්‍රත්‍ය වෙන්නේ චන්ද්‍රාගයවත් තෘෂ්ණාව නැමැති නාම ධර්මයමයි. නැවත නැවත හදනවා නම් නැවත නැවත හදන්න ප්‍රත්‍ය වෙන්නේ චන්ද්‍රාගයවත් තෘෂ්ණාව නැමැති නාම ධර්මයමයි අර රූප ධර්මයට ප්‍රත්‍ය වෙන්නේ. එහෙමනම් අපි මේ භවයේ මොකද්ද කරන්න ඕනේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරා. ඒතර වර්තමානයේ නාම ධර්ම දෙකයි රූප ධර්ම දෙකක් තුලින් මේක ඇදගෙන යනවා නම් අපි මේ හතරම අයින් කරන්න අපට පුළුවන්ද? බෑ. ඔය හතරම අයින් කරන්න බෑ. කියන්නේ කර්මය, පෙර භවයේ කරගත්ත කර්මය අපිට දැන් අයින් කරන්න බෑ. ඒකේ විපාක විඳින්න ඕනේ. මුගලන් මහරහතන් වහන්සේත් ඒකේ විපාක විඳා. දේවදත්ත රත් ඒක විපාක වින්දා. අනාදිමත් කාලයක් දේශය වපුරගෙන ඇවිල්ලා ඒ නාම ධර්මයන් අනුව හදාගත් රූප ධර්මයන්ගේ ඒ දුක්ඛ ස්වභාවයන් වින්ද අදත් විඳිනවා අවීචියේ ඉඳගෙන. එහෙමනම් අපිට කර්මය නැමැති නාම ධර්මය ඒක දැන් ඒකෙන් ලැබිලා තියෙන ප්‍රතිඵල අපිට භුක්ති විඳින්න වෙනවා. ඔතන තියෙන තව නාම ධර්මයක්. ඒ මොකද්ද? සිතේ ප්‍රවෘත්තිය. සිතේ පැවැත්ම. අනිත් කරුණු දෙක රූප ධර්ම දෙකක්. සීත උෂ්ණ. මේක අපිට නවත්තන්න බෑ. ඒ වගේම ආහාරය ආහාරයෙන් හටගන්න රූප කලාප අපිට පිරිනවන් පානකම් හෝ අපපවත් වෙනකම් හෝ එහෙම නැත්නම් පරිලව යනකම් හරි අපිට ආහාර අවශ්‍ය වෙනවා. ආහාර අවශ්‍ය රහතන් වහන්සේටත් ආහාර අවශ්‍ය වෙනවා. බුදුරජාන් වහන්සේත් ආහාර වැළඳුවා. අවසාන ආහාරයත් වැළඳුවා අපි දන්නවා. එහෙනම් කර්ම ඒක අපට අයින් කරන්නත් බෑ. ඒතර සීත උෂ්ණ අයින් කරගන්නත් බෑ. ආහාරයෙන් හටගන්න රූප කලාප අපට නවත්තන්නත් බෑ. කර්මයෙන් හටගන්න රූප කලාප නවත්තන්නත් බෑ. ඒ කියන්නේ සුද්දාෂ්ට කලාප. ඒක නවත්තන්නත් බෑ. අපිට එකක් අයින් කරගන්න පුළුවන්. එකම කාරණයම තමයි අයින් කරන්න තියෙන්නේ. මොකක්ද එකම කාරණේ? අර සිතේ ප්‍රවෘත්තිය. එයි. භව දෙක සම්බන්ධ කරන්නේ සිතේ ප්‍රවෘත්තියයි. චුති ප්‍රතිසන්දි දෙක ගලපන්නේ සිතේ ප්‍රවෘත්තියෙන්. චිත්ත સંතානෙ සිත නොකැඩී නොසිඳී පවතිනවා. කර්මයන් එක්ක සම්බන්ධතාවය නිසා. කර්ම කිව්වේ නාම ධර්මයන්. සිතුවිලි. එතකොට ඒ නාම ධර්මයන්ගේ ස්වභාවයෙන් චිත්ත સંතානෙ නොකැඩී නොසිඳී පවතිනවා. එහෙනම් අපිට මෙතනින් කඩන්න පුළුවන්. මොකද්ද කඩන්නේ? සිතේ ප්‍රවෘත්තියයි කඩන්නේ. ශරීරේ ප්‍රවෘත්තිය අපට අවශ්‍ය නැහැ. ඒක ක්‍රියාව කොයි වෙලේ හරි නවති අපට අයින් කරගන්න තියෙන්නේ සිතේ ප්‍රවෘත්තියයි. ඒ කියන්නේ නාම ධර්මයන්ගේ ප්‍රවෘත්තියයි. එහෙනම් සිතේ ප්‍රවෘත්තිය අයින් කරන්න නම් අපි කරුණු හතරක්. ඒ කියන්නේ නාම ධර්ම හතරක් අපි මේ භවයේ අයින් කරන්නම වෙනවා. පළවෙනි නාම ධර්මය තමයි අවිද්‍යාව. අනිත් නාම ධර්මය තණ්හාව. අනිත් නාම ධර්මය උපාදානයි. අනිත් නාම ධර්මය කර්මයයි. අවිද්‍යා තණ්හා උපාදාන කියන නාම ධර්ම තුන නිසා ඒ ප්‍රත්‍ය වීමෙන් හටගන්න කර්ම නැමැති නාම ධර්මයන් ක්‍රියාත්මක වුණොත් යම් සිතක ඒ සිතට ප්‍රවෘත්තියක් තියෙනවා. උප තණ්හා උපාදාන අවිද්‍යා හා කර්ම කියන නාම ධර්ම ටික ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් යම් සිතක ඒ සිතට ඒ නාම ධර්මයට තවත් රූප ධර්මයකට සම්බන්ධ වෙන්නත් බෑ තවත් නාම ධර්මයකට සම්බන්ධ වෙන්නත් බෑ තවත් ඒකෝකාර කියන ඒ භවයට සම්බන්ධ වෙන්නත් බෑ චතුෝකාර භව කියන සතර නාමස්කන්ධය විතරක් තියෙන ඒ භවයට සම්බන්ධ වෙන්නත් බෑ පංචෝකාර භව කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ නාම රූප දෙකට සම්බන්ධ වෙන්නත් බෑ මේ සිතේ ප්‍රවෘත්තිය එහෙම නැත්නම් මේ සිත නැමැති නාම ධර්මයේ මේ ධර්මතා හතර ගැලෙව්වොත් මොන ධර්මතා හතරද? කර්ම නැමැති නාම ධර්මය. විඥානයේ නාම ධර්මයට ප්‍රත්‍යයයි. අවිද්‍යාව නැමැති නාම ධර්මය විඥානයේ ඉදිරි පැවැත්මට ප්‍රත්‍යයයි. තණ්හාව නැමැති නාම ධර්මය ඉදිරි විඥානයේ පැවැත්මට ප්‍රත්‍යයයි. උපාදාන නැමැති නාම ධර්මය අනාගතේ විඥානයේ පැවැත්මට එහෙම නැත්නම් ඒ නාම ධර්මයට ප්‍රත්‍යයයි. නාමයන් නාමයන්ට ප්‍රත්‍යයයි. ඒ නාම ධර්මයන්ට පිහිටන්න නම් ඊට එතන සූදානම් වෙලා තියෙනවා අපි සකස් කරගත්ත අර කර්මවල එක්කෝ රූපාවචර කුසල කර්මයක් නම් රූපාවචර බ්‍රහ්ම ලෝකේ අරූපාවචර කුසල කර්මයක් නම් අරූපතලයක අසඤ්ඤතලේ ඒකවෝකාර භවය නම් අපි ඒ ධානය නම් උපදවා ගත්තේ රූපයක් විතරක් අරමුණු කරලා අපි ඒකවෝකාර භවයක එහෙම නැත්නම් පංචවෝකාර භවයක අනිස්සෑම තැනක නියත වශයෙන්ම පහළ වෙනවා. එහෙනම් අපිට මෙතනින් කරුණු හතරක් අයින් කරන්න. ඒතර කරුණු හතරක් අයින් කරන්න නෑ. එකම කාරණයක් අයින් කළත් ඔය සියල්ල වැටෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නෑ එක නාම ධර්මයක් අයින් කරන්න. එකම නාම ධර්මයක්. මොකද්ද එකම නාම ධර්මය තමයි චන්දරාගය එහෙනම් මේ ශරීරයට අපි බලමු තෘෂ්ණාව නැමැති නාම ධර්මය මේ සතර මහා ධාතුවත් මේ සුද්ධාෂ්ටක කලාපහෙවත් මේ ශරීරයට එක්ක සම්බන්ධ වෙලා තියෙනවද තියෙනවා චන්දරාගය හෙවත් තෘෂ්ණාව මේ ශරීරයත් එක්ක වෙලිලා තියෙනවා ඇසටත් ප්‍රියයි, කනටත් ප්‍රියයි, නාසයටත් ප්‍රියයි, දිවටත් ප්‍රියයි, ශරීරයටත් ප්‍රියයි, මනසටත් ප්‍රියයි. ප්‍රියද බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රිය කියන්නේ නාම ධර්මයක්. ඒ ප්‍රිය ස්වභාවයෙන් යුක්ත මනසක්ද තියෙන්නේ? මහණෙනි තණ්හාව නැමැති නාම ධර්මය එතන උපදිනවා. තණ්හාව නැමැති නාම ධර්මය එතන උපදිනවද? තණ්හාව නැමැති නාම ධර්මය එතන ලගිනවා. තණ්හාව නැමැති නාම ධර්මය එතන ලගිනවද? තණ්හාව නැමැති නාම ධර්මය එතන පළපදියම් වෙනවා. දැන් බලන්න පොඩ්ඩක් කල්පනා කරලා තමන් තමන්ගේම නුවණින් විමසලා තමන්ගේ නුවණින්ම විමසලා බලන්න ඒ නාම ධර්මයෙන් මේ රූප ධර්මයන් බැඳගෙන නැද්ද කියලා. ඒ කියන්නේ තණ්හාව නැමැති නාම ධර්මයෙන්, අවිද්‍යාව නැමැති නාම ධර්මයෙන්, උපාදානය නැමැති නාම ධර්මයෙන් ඒ නිසා කරන කර්ම නැමැති නාම ධර්මයන්ගෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම බැඳගෙන තියෙනවා. පහම ගැට ගහගෙන තියෙනවා. පහම ගැට ගහගෙන තියෙනවද බැඳගෙන තියෙනවද අල්ලගෙන තියෙනවද ග්‍රහණය කරගෙන තියෙනවද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පංච උපාදානස්කන්ධා. ඒතර පංච උපාදානස්කන්ධා බුදුරජාන් වහන්සේ දේශනා කරන දුක්ඛ. දැන් අපි මොකද්ද ගැට ගහගෙන තියෙන්නේ? දැන් සතර මහා ධාතු සුද්දාස්ත්‍රක කලාපය. ආ මගේ කියලා අල්ලලා ගැට ගහගත්තා. වේදනාව මගේ මම කියලා අල්ලලා ගැට ගහගත්තා. සංඥාව මගේ මම කියලා අල්ලලා ගැට ගහත් නාම ධර්මය. විඥාණය නැමැති නාම ධර්මයන් සංස්කාර නැමැති නාම ධර්මයන් අල්ලලා ගැට ගහගත්තා. මකෙන්ති. තෘෂ්ණාව නැමැති බන්ධනේ, චන්දරාගය නැමැති බන්ධනෙන් ගැට ගහගත්තා. ගැට ගහගත්තද රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එහෙනම් අපිට මේ දුකෙන් නිදහස් වෙන්න මගක් කියනවා තථාගතයන් වහන්සේ. මොකක්ද? දුකෙන් නිදහස් වෙන්න කියන මග. දුකෙන් නිදහස් වෙන්න කියන මග තමයි එකම නාම ධර්මයක් අයින් කරන්නේ. නාම ධර්ම දෙකක් කයත් එක්ක බැඳිලා තියෙනවා රූප ධර්ම දෙකකුත්. તો නාම ධර්ම දෙක තමයි කර්මහා සිතේ ප්‍රවෘත්තිය. රූප ධර්ම දෙක තමයි සීත උෂ්ණ හා ආහාර. අනිත් කරුණු තුන ඒ කියන්නේ කර්මය හා සීත උෂ්ණ හා ආහාර කියන ධර්මතා ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්න ගැටලුවක් නැහැ සිතේ ප්‍රවෘත්ති අයින් කරන්න සිතේ ප්‍රවෘත්ති අයින් කරන්න ඒ සිත නැමැති නාම ධර්මය එතකොට සිත නැමැති නාම ධර්මයට බලවත් වෙන්න අපි ආහාර සපයනවා අවිද්‍යාවෙන් තණ්හාවෙන් උපාදානෙන් හා කර්ම වලින් ඒ හතරම නාම ධර්ම එහෙනම් අපි අයින් කරනවා එතකොට අවිද්‍යාව තණ්හා උපාදාන කියන මේ ධර්මතා තුන එකට ගත්තාම එකම වචනයකින් අයින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ චන්දරාගේ හේවත් තෘෂ්ණාව. එන ශරීරයට තියෙන තෘෂ්ණාව ඒ සතර ශරීරයට නෙමෙයි සතර මහා ධාතුව සුද්ධාෂ්ටක කලාපයට තියෙන තෘෂ්ණාව අයින් කරගන්න ඕනේ. අයින් කරගත්තද එතකොට විඥාණයට පැවැත්මක් නැහැ. විඥාණයට බලවත් වෙන්න බෑ. මොකද තෘෂ්ණාව නැමැති නාම ධර්මය අයින් කළාම අවිද්‍යාව නැමැති නාම ධර්මයට ඉඩකුත් නැහැ. තණ්හාව නැමැති නාම ධර්මය අයින් කරගත්තාම උපාදානය නැමැති නාම ධර්මයට ක්‍රියාත්මක වෙන්නත් බෑ. ඒතර අවිද්‍යා තණ්හා නැමැති උපාදාන නැමැති නාම ධර්ම තුන ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් කර්ම නැමැති නාම ධර්ම වලට ක්‍රියාත්මක වෙන්නත් බෑ. මේ ධර්මතා හතරම ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? විඥාණයට ඇදගෙන යන්නත් බෑ. විඥාණයට ප්‍රවෘතියකුත් නැහැ, පැවැත්මකුත් නැහැ. විඥාණය නිවෙනවා, චුතිය ප්‍රතිසන්දිය චුතියෙන් අවසන් වෙනවා ප්‍රතිසන්දියක් ගන්න බෑ. ප්‍රතිසන්දියක් ගන්න පුළුවන් වෙන්නේ අර අවිද්‍යාව නැමැති නාම ධර්මයක්, තණ්හාව නැමැති නාම ධර්මයක්, උපාදානය නැමැති නාම ධර්මයක් මූලික කරගෙන ඒ නාම ධර්ම අර කර්ම නැමැති නාම ධර්මයන්ට ප්‍රත්‍ය කරගත්තොත් විතරයි. ඒ කියන්නේ උපකාර කරගත්තොත් විතරයි. නියත වශයෙන්ම උපකාර වෙනවා ආර්ය ධර්මය නොදන්න ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු පුච්චලයා ඔය නාම ධර්ම තුන ප්‍රත්‍ය කරගන්නවමයි කර්ම නැමැති නාම ධර්මයට කර්ම නැමැති නාම ධර්ම සිත තුල බලවත් කරන්න. සිත කියන්නේත් නාම ධර්මයක්. ඒතර මේ නාමයන් නාමයන්ට ප්‍රත්‍යනේ. ඒතර ඒ නාම ධර්මයන් එකතු වෙලා ශරීරය නැමැති රූප ධර්මයන් පාලනය කරනවා මෙහෙවනවා සකස් කරනවා අඩු වැඩි හදනවා කාලයක් තීරණය කරනවා විනාශය තීරණය කරනවා නැවත හටගැන්ම තීරණය කරනවා හැඩය තීරණය කරනවා ඒ පටන් ගැන්ම හැඩය පැවැත්ම ඒකේ විනාශයේකේ අවසානය අපි කාටවත් තීරණය කරන්න බෑ ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ අනාත්ම ලක්ෂණය කියලා එකක් දේශනා කරන්නේ. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි යොක් තියෙන්නේ. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ? මේ ශරීරය නැවත නොහට ගන්න තැනට පත් කරගන්න නම් අපි එකම ධර්මතාවයක් වර්තමානයේ ක්‍රියාත්මක වෙන හේතු හතරෙන් එක හේතුවක් අපි අයින් කරත් මේ නියත වශයෙන්ම මේ සුද්දාෂ්ටක කලාපය මේ භවයෙන් අවසන් කරනවා නැවත නාමේ නාම රූප දෙකට සම්බන්ධ කරන්න බෑ